තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ අපට 2025 වර්ෂයේ ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවකාශ ලැබෙන මේ දෙසැම්බර් මාසයේ අන්තිම දිනය අද ලබන වසරේ ජනවාරි මාසේ සහ පෙබරවාරි 20 පමණ වනතෙක් අපට ඕස්ට්‍රේලියාවේ සහ නව ශ්‍රී ලංකේ ධර්මදේශනා වැඩසටහන් වලට සහභාගී වෙන්න සිදු වෙනවා. ඉතින් ඒකත් එක්කලා ඉතින් මේ සෙනසුරාදා සාකච්ඡාව කොහොමත් නවත්වන්න මමත් එච්චර කැමති නැහැ මමත් ඒක බොහොම සතුටින් කරගෙන යන්නේ වැඩි දිනෙක ඒකෙන් ප්‍රයෝජන ගන්න නිසා නමුත් ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7 කියන්නේ ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් රාත්‍රී 12ට විතර. ඉතින් ඒ වෙලාව එච්චර ගැටලුවක් නෙමෙයි. නමුත් 12 ඉඳලා අතර පාන්දර 2:00 3 වෙනකන් වැඩසටහන කරන්න වෙනවා. ඒ ගැටලුව නෙවෙයි ඊට පස්සේ පහවදා උදේ පාන්දර ආයේ එහි යොදලා තියෙන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න වෙනවා. ඉතින් ඒ දිනපතාම දිගටම ධර්මදේශනා වැඩසටහන් යෙදලා තිනවා විශේෂයෙන් සෙනසුරාදා ඉරිදට දවසේ සීල භාවනා වැඩසටහන් බොහෝ දුරට යොදාගෙන තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි උත්සාහ කරනවා කොහොම හරි සෙනසුරාදා සාකච්ඡාව පවත්වන්න පුළුවන්ද කියලා. ඉතින් ඉද ලැබෙන අවස්ථාවල අපි කරමු. එහෙම නැති වුණොත් අපි ජනවාරි මාසේ සහ පෙබරවාරි 20න් පස්සේ අපි සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡාව කරගෙන යනවා. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. තර ධර්ම සාකච්ඡාව නැවැත්වීමක් නෙමෙයි. ඒ විදේශ ධර්ම දේශනාවලට සහභාගී වීමත් එක්කලා කාලයේ ඇති වෙන වෙනසත් එක්ක තමයි මේ ගැටලුව මතුවෙන්නේ. ඉතින් අඛණ්ඩව මේ සඳහා සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ පිළිබඳවත් සිහිපත් කිරීමක් කරලා තිබ්බත් හොඳයි කියලා අපි කල්පනා කළේ. මොකද හැමෝම සතුටින් ඕනකමින් සම්බන්ධ වෙන නිසා. ඉතින් අපිට ඒ කාල පරිච්ඡේදය තුළ ධර්ම සාකච්ඡාව කරගන්න නොහැකි වුණොත් පසුගිය දේශනා සහ සාකච්ඡා තව ටිකක් හොඳට අධ්‍යයනය කරලා ඒවෙන් දැනුම තවදුරටත් ශක්තිමත් කරගන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා කොහොම වුණත් අපි වෑයම් කරනවා එහි හිටියා වුණත් හැකි දිනවලට කොහොම හරි කරන්න අපි ඒක එන විදිහත් එක්කලා බලමු. දැන් අද දවසේ අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සඳහා සහ සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැම දෙනාටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් එළඹෙන 2026 වර්ෂය සියලු දෙනාටම නිදුක්ව නිරෝගීව සුවපත්ව කායික මානසික සුවයෙන් යුක්තව හැම දිනාගෙම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගෙන කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාරාදිය වඩාත් සාර්ථක කරගෙන ආර්ථික වශයෙන් උත් සමෘද්ධිමත් ගුණ නුවණින් උත් වැඩෙන්නට හැකි වාසනාවන්ත සුබ වසරක් වේවා කියලා මුලින්ම අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා එහෙමනම් අද අපේ සුපුරුදු මාතෘකාව සෝබන චෛතසික පිළිබඳව එහි අවසාන චෛතසික දෙක තමයි අද අපට සාකච්ඡාවට යෙදලා තියෙන්නේ. එතකොට අද ඒ කාරණා දෙක සාකච්ඡා කළාම චෛතසික කාණ්ඩය එතනින් අවසන් වෙනවා. ඊළඟට අපිට ආරම්භ කරන්න තියෙන රූප කාණ්ඩය එතනින් එහාට. අ ඉතින් හැම දෙයක්ම එකටම යෙදලා තියෙනවා. අපිට එක පරිච්ඡේදයක් කොහොම හරි මේ වර්ෂය තුල නිම කරන්න පුළුවන් වුණා. අදින් වර්ෂයත් අවසන් වෙනවා. පරිච්ඡේදයක් අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා. ඉතින් මේ ඔක්කොම එක විදිහට යෙදিলা තියෙනවා. ඒකත් සුවිශේෂ කාරණයක්. අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සෝබන චෛතසිකවල අවසාන චෛතසික දෙක අපි පසුගිය සතියේ සිහිපත් කළා. ඒ චෛතසික හඳුන්වන්නේ අප්‍රමාණ චෛතසික හැටියට. එහෙම නැත්නම් අප්‍රමාණ්‍ය අප්‍රමාණ්‍ය කියලා කියන්නේ සීමාවක් ප්‍රමාණයක් නැති. එහෙම කියන්නේ කොමක් නිසාද? මේ ධර්මයන් මෙතෙක් සත්වයින් පිළිබඳව පමණක් පැවැත්විය යුතු ධර්මය කියලා එහෙම සීමා කරන්න බෑ. අසීමිතව අප්‍රමාණව සතුරු මිතුරු මදහත් සෑම සත්වයක් පිළිබඳවම අප්‍රමාණව පැවැත්විය යුතු නිසා පැවැත්විය හැකි නිසා මේ චෛතසික අප්‍රමාණ චෛතසික හැටියට හඳුන්වනවා. ඒතර අප්‍රමාණ චෛතසික හැටියට හඳුන්වන චෛතසික හතරක් තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. නමුත් එයින් අපි මෙත්තාව සහ උපේක්ඛාව ගැන මීට ඉහතදී වෙනත් නම් වලින් කතා කළා. ඒ තමයි අදෝස චෛතසිකය පිළිබඳව කතා කරනකොට අදෝස චෛතසිකයේ හැටියට මෙත්තාවේ මූලික ස්වરૂපය පිළිබඳව අපි කතා බහ කළා. අපි එතනදී සිහිපත් කළා ඒ අදෝසය කියන්නේ මෙත්තාවේ මූලික ස්වરૂපය වුණාට ඒක මෛත්‍රී සිත හැටියට දියුණු කරන්න ඕන දීර්ඝ කාලයක් උත්සාහවත්ව පුහුණු කරන්න ඕන. එහෙම නැත්නම් ඒක මෛත්‍රිය හැටියට ප්‍රකටව මතුවෙන්නේ නැහැ. අපි අනිත් චෛතසික ගැනත් ඒ කතාවේ ඒ විදිහටම පැහැදිලි කළා. සතිය සෝබන සාධාරණ චෛතසිකයක් වුණාට සතිය දියුණු කළේ නැත්නම් ඒක බයක් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අනිකුත් චෛතසිකත් එහෙමයි. එතකොට අදෝසේ හැටියට මෙත්තාව ගැන කතා කළා ඊළඟට తත්‍රමඤ්ඤතතාව හැටියට අපි උපේක්ඛා චෛතසිකය පිළිබඳව කතා කළා. එතකොට තව එතන ඉතුරු වෙන්නේ කරුණා මුදිතා කියන චෛතසික දෙක. ඒ අප්‍රමාණ චෛතසික දෙක තමයි මෙතනදී අපි කතා කරන්නේ. නායක හැඳුරු එහිදී දක්වනවා කරුණාවය මුදිතාවයයි අප්‍රමාණ්‍ය චෛතසිකයෝ දෙදෙනෙකි. අප්‍රමාණ චෛතසික එතකොට මේ චෛතසික කතාවේදී වෙන් කරලා දක්වනවා චෛතසික දෙකක්. කරුණා සහ මුදිතා හැටියට. ඒතර කරුණාව පිළිබඳව පැහැදිලි කරනවා සත්පුරුෂයන්ගේ සිත් සතන්හි ඇතිවන්නා වූ පරදුක්ඛය ගැන කම්පාවන්නා වූ පරදුක්ඛයට කැමති නොවන්නා වූ පරදුක්ඛය නොයසන්නා වූ මෙරමා දුකින් මුදවනු කැමැති ආකාරයෙන් පවත්නා වූ පරදුක්ඛය දුරු කරන ආකාරයෙන් පවත්නා වූ පරදුක්ඛයට විරුද්ධ වූ ස්වභාවය කරුණාව. සමහර විට පරදුක්ඛය ඇසූ දුටු කල්හි කරුණා රූපෙන් ශෝකයක්ද ඇතිවේ. එබඳු ශෝකයක් ඇතිවීම කරුණා වඩන්නා වූ තැනැත්තාට නපුරකි. ශෝකය ඇතිවීමෙන් කරුණාවෙන් පිරිහේ. කරුණාව හැඬීමට කාරණයක් නොවේ. ශෝකය හැඬීමට කාරණයකි. කාරුණිකයන් කෙරෙහි ඒ ශෝකයද නොඑක් විට ඇතිවේ. ශෝකය ඇති වූහොත් එය කුසලයක් නොව අකුසලයකි. එය ද්වේෂ සහගත වන බැවිනි. කරුණාව කුසලයට හා ක්‍රියාවට ඇතුළත් ධර්මයකි. එය කිසි කලෙක අකුසල චිත්තයක නොලැබේ. ස්කන්ධ විභාගයේදී කරුණාව සංස්කාර ස්කන්ධයට අයත්ය. ශෝකය වේදනා ස්කන්ධයට අයත්ය. දැන් මේ කරුණාව නැමැති චෛතසිකයත් සමාජයේ විසින් බොහෝ කොට වරදවා තේරුම් ගන්නා චෛතසිකයක්. ඒ මොකක් නිසාද? ඒ කරුණාව විස්තර කරන්නට පාවිච්චි කරන වචන නිසා ඒ පිළිබඳව වැරදි වැටහීම් ඇති වෙන්නට ඉඩකඩ වැඩි. දැන් මහානායක හඳුරුත් මෙහිදී වාක්‍ය ගණනාවකින් තමයි කරුණාව පැහැදිලි කරන්නේ. සත්පුරුෂයන්ගේ සිත් සතන්හි ඇතිවන්නා වූ පර දුක්ඛය ගැන කම්පා වන්නා. පර දුක්ඛය ගැන කම්පා වෙනවා කිව්ව ගමන් සමහරුන්ට හැඟෙන්නේ අර අනුන්ගේ දුක දැකලා තමන් මානසිකව කඩා වැටෙන ගතිය වගේ එකක්. තමන්ට ශෝකයක් ඇති වෙන ගතිය. ඒ නිසා මහානායක හරු මේකදී විශේෂයෙන් අවධාරණය කරනවා ශෝකය නෙවෙයි. ශෝකය ඇති වුණොත් ඒක අකුසලයක්. ඒක කුසල ධර්මයක් නෙවෙයි. ඒතර දැන් අපි මේ කතා කරන්නේ කුසල චෛතසික පිළිබඳව. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන අනුන්ගේ දුක දැකලා තමන් මානසිකව කම්පණයටපත් වෙලා දුබල වුණොත් අනුන්ට උදව් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි කියලා පැහැදිලි කරනකොට ඒ මහා කරුණාව ඇති තථාගතයන් වහන්සේ එහෙමනම් නිරන්තරයෙන් අන් අයගේ දුක පිළිබඳව කම්පණය වෙමි පැවතිය යුතු වෙනවා ඒක මහා පීඩාවක්. ඒතර එහෙම එකක් නෙමේ. ඒ කරුණාවෙන් සාමාන්‍ය කතා විවාහයේදී කරන කරුණා සීතල හදයන්ගේ කරුණාවෙන් සිසිල් වූ හදවතක්. ඒක සෞම්‍ය ගුණයක්. කුසල ධර්මයන් සිතට පීඩා ඇති කරන්නේ වෙහෙස ඇති කරන්නේ අපහසු ඇති කරන්නේ ඒ වගේම කම්පනයක් ඇති කරන්නේ නැහැ. ඒ තුලින් ඇති කරන්නේ මනස සුවපත් කරන ගතිය. ඒක තමයි කුසලයේ ස්වභාවය. මනස සෞම්‍ය කරන ස්වභාවය. මනසේ තීව්‍රතාවය වැඩි කරන ස්වභාවය. එතකොට මනස සංසිඳවන ගතිය. ඒ ඒබඳු ගුණයක් මේ කුසල ධර්මයන්හි පවතිනවා. ඒතර කරුණාව කුසල ධර්මයක් නිසා ඒකෙන් අර මනසට ඇති කරන පීඩාවක් ඇති කරන්නට හේතුවක් නැහැ. නමුත් මෙතන මේ පරදුක්ඛය ගැන කම්පාවන්නා වූ ගතිය කියලා කියන්නේ මේ කරුණාව ඇති පුද්ගලයා අනුන්ගේ අනුන්ගේ දුක දැනගත්තු ගමන් ඒක නොසලකා හරින්නේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට සලකලා නිහඬ වෙන්නේ නැහැ. ඔහුට එහෙම නිහඬව ඉන්නට පුළුවන් කමක් නැහැ. කාරුණික මනසක් තියෙන කරුණාව අවදි වෙන පුද්ගලයා හැම විටම අනිත් කෙනාගේ දුක දුරු කරන්න ක්‍රියාත්මක වෙනවා. ඇයි දුක දුරු කරන්න ඔහු ඉදිරිපත් වෙන්නේ? ඒ දුකට ඔහු කැමති නැති නිසා. හැබැයි කැමති නැහැ කිව්ව ගමන් ඊළඟට අපිට ද්වේෂය කියන පැත්තටයි ආයේ අවධානය යම් අරමුණකට කැමති නැතිවීම, අරමුණට විරුද්ධ අපි හඳුනාගත්ත ද්වේෂ චෛතසිකයේ ස්වභාවය හැටියට. එතකොට අපිට මේ වචන තමයි මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි වචන පාවිච්චි කළාම බොහෝ දෙනා වරදවා වටහා ගන්නවා මේ මේක එක්තරා සියුම් ද්වේෂයක ස්වરૂපයෙන් ඒක ද්වේෂය කියලා කිව්වොත් ඒ අයට දැනෙනවා නෑ ද්වේෂය නෙමෙයි කරුණාව කියන්නේ වෙන එකක් කියලා. නමුත් අද්දකීම් වශයෙන් ගන්නකොට හුඟක් දෙනා අර ද්වේෂය නැමැති අවස්ථාව කරුණාව හැටියට වරදවා ගන්න අවස්ථා තියෙනවා. එනිසා මේ කරුණාව වංචක ධර්මයක් හැටියට බොහෝ දෙනා රැවටෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගෙන ගිලිනවනම් ඒ ගෙම්බා ගිලින බවට අකමැති බවක් ඒක දකින පුද්ගලයාගේ මනසේ ඇති වෙන්නට පුළුවන්. එතකොට ඒ අකමැති බව ඇති වෙච්ච ගමන්ම අර ගෙම්බා ගැරන්ඩියාගේ කටෙන් මුදවා ගන්නට යම් ප්‍රයත්නයක් දරන්න පුළුවන්. එතකොට මේ ප්‍රයත්නය සැබෑවටම කරුණාවද එහෙම නැත්නම් ද්වේෂයද? එහෙම තේරුම් ගන්නට ඉතාම දුෂ්කරයි. එතකොට ඒක අපිට ක්‍රියාත්මක වෙද්දි තමයි හඳුනා ගන්නට වෙන්නේ ඇත්තටම මේ මොකද්ද තිබුණේ කියලා. දැන් මැඩියා කෙරෙහි කරුණාවක් ඇති වුනහම ඒ මැඩියා ගිලින්නට යන ගැරන්ඩියා කෙරෙහි අපට නුරුස්නා ගතියක් ඇති වෙනවා. ඒ ගැරන්ඩියාට රිද්දන්න හිතෙනවා. ඌට වැලි වලින් පහර දෙන්න, දණ්ඩෙන් පහර දෙන්න, ලාම්පු තෙල් ගහන්න හිතෙනවා. එතකොට ඌට රිද්දලා පීඩා කරලා මුදවන්නට වෑයම් කරනවා. එතකොට මේ මොකද්ද තියෙන්නේ? එතකොට කරුණාව නිසා කරුණාව පාදක කොටගෙන තව කෙනෙකුට රිදවන්නට හේතුවක් නැහැ. එහෙමනම් එතන තිබිලා තියෙන ද්වේෂය. දැන් මේවා හරි පරිස්සමෙන් තේරුම් ගන්න. දැන් මෙත්තාව සම්බන්ධව කතා කරනකොටත් අපි සිහිපත් කළා එකම මවකගේ එකම දරුවෙක් ඉන්න මවකගේ මනසේ දරුවා පිළිබඳව ඇති වෙන හැඟීම වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා මෙත්තාව. එතකොට දැන් එකම දරු එකම දරුවා පිළිබඳව මවගේ මනසේ ඇති වෙන්නේ මෙත්තාව විතරද? ඒක තෘෂ්ණාව වෙන්නට පුළුවන්. රාගය වෙන්නට පුළුවන්. බලාපොරොත්තු අපේක්ෂාව වෙන්නට පුළුවන්. එතකොට ලෝභ මූලික සිත් પરම්පරාවක් වෙන්නට පුළුවන් මෙත්තාව වගේ පෙනී හිටින්. එතකොට මේක කොහොමද අපි පරීක්ෂා කරලා දැනගන්නේ? අපි එතනදී උදාහරණයක් හැටියට සිහිපත් කළා. දරුවාගේ යහපත අපේක්ෂා කරන මෑණියන්ට ඒ අපේක්ෂිත යහපත ඉටු නොවුනොත් කම්පනයක් චිත්ත පීඩාවක් හැඬීමක් වැළපීමක් ඇති වෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන මෙත්තාව නෙමේ තෘෂ්ණා මූලික අපේක්ෂාවක් බලාපොරොත්තු. මොකද මෙත්තාවෙන් හැඬීම වැළපීම ඇති කරන්නේ අන්න ඒ වගේ කරුණාවේදී පුද්ගලයාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ අනුන්ගේ දුක දුරු කරන්නට උනන්දු වෙන ගතිය. ඒතර අනුන්ගේ දුක දුරු කරන්නට උනන්දු වෙනවා නම් දැන් ගෙම්බගේ දුක විතරද දුක? ඒතර ගැරන්ඩියාගේ දුක දුක නෙමෙයිද? ඒතර ගෙම්බගේ දුක දුරු කරන්න ගිහිල්ලා ගැරන්ඩියාට පීඩා කරනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන්නේ කාරුණික බව නෙමෙයි. Taman කැමති දේ සිද්ධ කරන්න. Taman අකමැති දෙයින් වළක්වන්න. තමන් අකමැති දෙයින් වළක්වන්නට උත්සාහ කිරීම කියන එක එතන द्वේෂය මූලික කොටගෙන තමයි මේ වීරය ක්‍රියාත්මක වෙන්නේ. වීරය අකුසලයේත් දෙදෙනා අකුසලයේත් දෙදෙනා. එතකොට සමහර අවස්ථාවලදී ලෝභය මුල් කොටගෙන වීරය මතුවෙනවා. සමහර අවස්ථාවල द्वේෂය මුල් කොටගෙන වීරය මතුවෙනවා. මෝහ ඊර්ෂ්‍යාදී පාදක කොටගෙන මාන්නේ පාදක කොටගෙන වීරය මතුවෙනවා. විවිධ අකුසල මනෝභාවයන් මූලික කොටගෙන. එතකොට ගැරන්ඩියා ගෙම්බ අල්ලගෙන ගිලිනකොට එතන ඇති වෙන්නේ කරුණාවක්ද කියලා විමසා බලනකොට අපි ගොඩාක් පැති ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒක පදනම් කරගෙන අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ගැරඩියා සම්බන්ධ. අනිත් කාරණය තමයි දැන් ගෙම්බගේ ජීවිතය ආරක්ෂා කිරීම පිළිබඳව අපි උනන්දු වෙනවා. ඒතකොට ගැරඩියාගේ ආහාරය පිළිබඳව මොකද කියන්නේ? ඒතකොට ඒ සතා බත් කාලා ජීවත් වෙනව නෙමෙයි. ඒ සතා මාංශ භක්ෂක සතෙක්. එතකොට ඒ වගේ සත්තු ජීවී සතෙක්ව පණ ඇති නලියන එහෙම ගොදුරක් තමයි බොහෝ කොට ග්‍රහණය කරගන්නට වෑයම් කරන්නේ. ඉතින් කූඩුවල දාගෙන හදන සත්තුන්ට නම් සමහරලාට මස් දීලා පුරුදු කරනවා. නමුත් කැලේ ඉන්න සර්පයෝ අර ජීවී සතෙක් පස්සේ දුවලා තමයි ඌ දැහැගෙන ජීවත් වෙන්නේ. ඒතොර ඒක තමයි ආහාර දාමය. ඒතොර දැන් අපි ಗುಣධම් වඩනවා කියලා අපේ කරුණාව තියනවා කියලා අපි දැන් අර ක්‍රියාත්මක කරන ස්වභාවික ආහාර දාමේ වළක්වලා එක සතෙකුගේ ආහාර ටික නැති කරන්නට අපට අයිතියක් තියෙනවා. ඒතකොට එහෙමනම් ඒක කරුණාව. එහෙම ගොඩක් පැති අපි බලන්නට ඕන. එහෙමනම් අපිට ගැරන්ඩියෙක් විසින් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නකොට අපිට ਉਹ මුදවා හරින්නට අයිතියක් නැද්ද? අපට අයිතියක් තියෙන සීමා සහිතව. මොකක්ද අයිතිය? අපිට පුළුවන්කම තියෙනවා ගැරන්ඩියාට ගෙම්බා ගොදුරු වෙන්නට කලින් ඌ ගොදුරු කරගන්නට දරන ප්‍රයත්නය තුල අපි දැක්කොත් අපිට පුළුවන් ඌ එතනින් වළක්වන්නට ගැරන්ඩියා වෙන පැත්තකට යොමු කරනවා. හැබැයි ඒක ග්‍රහණය කරගෙන භාගයක් ගිලිනකොට ඒක උගේ ගොදුර හැටියට ආහාරය හැටියට දිවි පැවැත්වීමේ ප්‍රත්‍ය හැටියටයි ගැරඩියාට ඒක පවද්ද පිනක්ද කතාවක් නෑ. උගේ ලෝකයේ තුල ඌ ජීවත් වෙන්නට දරන ප්‍රයත්නය. ඒකෙන් තව සතකගේ ජීවිතේ විනාශ වෙනකොට ඌට කර්ම රැස් වෙන එකත් වෙනම කාරණයක්. හැබැයි දැන් අපි මේකට මැදිහත් වෙලා අපි කාගේ පැත්තද ගන්න? එතන ගැරඩියාගේ ජීවිතය ගැන හිතනවද? ගෙම්බගේ ජීවිතය ගැන හිතනවද? එතන අන්න එහෙම අර්බුදකාරී තැනකට එනවා. එතන මේ මඟු තැනදී අපි ගන්න අපි කැමති පැත්ත. අපි අකමැති පැත්තට විරුද්ධ වෙනවා. එතකොට ඒක කරුණාව නෙමේ ඒක රුචි අරුචිකම් වලට වහන්නේ. ඒ නිසායි බඳු තැනකදී අපිට කරන්න පුළුවන් වෙන්නේ සීමා සහිත දෙයක්. මොකක්ද? ඒ ගෙම්බා ගැරන්ඩියාට තවම ගොදුරු වෙලා නැතිනම් අපට උ බේරා හරින්නට ඉඩක් තියෙනවා. හැබැයි දැන් උගේ දත් පහර වැදිලා නම් විස ශරීරගත වෙලා නම් බාගෙට ගිලලා නම් එතකොට අපි මේ ගෙම්බා වෙතනින් ගැලෙව්වයි කියලත් ඒ ගෙම්බා වැඩි දවසක් ජීවත් වෙන්න සමහරට විඳවලා මැරෙන්නවා. ඒතර ඒ සතත් පීඩා විඳිනවා. අර ගැරන්ඩියටත් ආහාරය අහිමි. ඒතකොට නිකන් අපි අහක යන කරුණයකට මැදිහත් වුණා. දැන් අර අපි පසුගිය සතියේතර කතා කළේ අර මියෝ එනවා කියලා බලලෙක් ගෙනත් දාලා වෙච්ච ප්‍රශ්න ගැන. එතකොට ඒ වගේ සමහර වෙලාවට සතුන් සතුන්ව සතුන්ට කරුණා මෛත්‍රියයි කියලා ඒ සතුන්ට කන්න බොන්න දෙනවා බල්ලෝ බලල්ලෝ ආදියට ඊට පස්සේ උන් ගෙදරට පුරුදු වෙනවා ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ ඌට තියෙන ආදරය සෙනෙහසත් එක්කලා ඌ රඳව ගන්නවා ඊට පස්සේ ඌ පැටව ගහන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් කරදරයක් වෙනවා ඊට පස්සේ පැටව ගහන එක නවත්තන්න ශල්‍ය කර්ම කරනවා ඒකෙන් සමහරට ඒ සතාට අර ස්නායු නහර ආදිය වැරදිලා කැපුණොත් ඌ සදාකාලිකව විඳවනවා එහෙම නැතුව සාර්ථකව ඒ ශල්‍ය කර්මය සිද්ධ වුණා වුණත් ඊට පස්සේ ඌට එතනින් එහාට ඒ සත්ව ලෝකයේ සංවාසය ඌට එතනින් අහිමි වෙනවා. මොකද මනුෂ්‍ය සත්වයෝ වගේ හිතාමතා ක්‍රියාත්මක වෙනවට වඩා ඒ තිරිසන් ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඒන් අනෙක් සතාට දැනෙන ස්වභාවය ඒවත් එක්ක. එතකොට ඒ ටික නැති වෙච්ච ගමන් ඌගේ සංසර්ග ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවතිනවා. එතකොට දැන් දැන් මේ කාගේ ඕනකමටද මේකට අත ගහන්නේ? දැන් කාගේ ඕනකමටද මේ ශල්‍ය කර්මය කරන්නේ? එතකොට අපි සමහරවිට කල්පනා කරනවා මේ දැන් මේ පැටව ගහන්න ගියන් පස්සේ ඌට අමා ඌ දැන් පැටව ගහලා ඒ සත්තු තැන් තැන්වල උන්ට කණ්ඩ දෙන්න කෙනෙක් නැහැ රැක බලා ගන්න කෙනෙක් නැහැ ඒ නිසා ඒක වලකිනවනේ මෙහෙම එතකොට ඒ උපදින පැටවුන් කෙරෙහි කරුණාවෙන් දැන් අපි මේ සතාගේ සංසර්ගය හෝ එහෙම නැත්නම් කාමාශ්‍රාදයේ විඳීමේ අයිතිවාසිකම විනාශ කරන්න ඒක සම්පූර්ණයෙන් වළක්වන්න තහනම් කරන්න අපිට මොකද්ද තියෙන අයිතිය? ඒ සඳහා අපිට මොකද්ද තියෙන බලය සබාධම? එතකොට අන්න එහෙම බැලුවෙන් පස්සේ අර අහකම යන එකකට අපි පැටලිලා අහක තියෙන කරුණයක් කරගහ ගන්නවා එතනින් එහාට. එතකොට අපිට හිතෙන්නේ නෑ මේ අපි කරුණා මෛත්‍රියෙන් තමයි අපි මේක කරන්නේ. එතකොට එතන අපට ඕනේ අර සතාගේ හොරතල් බලන්න. අපට ඕන උගෙන් කරන වැඩේ කරව ගන්න. එක්කෝ මීයෝ ටික පන්න ගන්න එක හරි එහෙම නැත්නම් ගේ මුර කරගන්න එක හරි එක්කෝ ඒ වැඩක් කරගන්න ඕන වෙනවා එහෙම නැත්නම් අපට උගෙන් හොරතල් වෙන්න ඕන ඌ නිසා යම් ආශ්‍රාදය. ඒතර අපේ වැඩ ටික කරගන්න අපි ඌව පාවිච්චි කරලා ඊට පස්සේ අපට ඕන විදිහට අපට අපට පීඩා වෙන තැනක් එනවනම් ඒක වළක්වන්නට අපි ක්‍රියා කරනවා. ඉතින් එතකොට ඒක මේ කරුණාවෙන් කරන්නේ, මෛත්‍රියෙන් කරන්නේ. එහෙම නැත්නම් මේ සිද්ධ වෙන හානිය වළක්වන්නේ. එහෙම ශල්‍ය කර්මයක් කරන්නට පුළුවන් අපි හිතමු මේ තිරිසන් සතා සංසර්ගයේදී එහෙම එකතු වෙන්න ගියාම ඒ නිසා ඌට හානියක් වෙනවා එතකොට ඒක ඒක වළක්වා ගන්නට අර විදිහේ ශල්‍ය කර්මයක් කරලා එතන උගේ ජීවිතය රැක ගන්නවා නම් ඒක වෙනම කතාවක්. අන්න එතන තියෙන්නට පුළුවන් කරුණාව. ඒතර මේ වගේ අපි පරිස්සමෙන් සිතා බලන්නට ඕන මේ මේ ලෝක ධර්මතාවයන් එක්කලා අපේ මනසේ ඇතිවෙන මනෝභාවය මොකක්ද? ඒතර ඒක මතු පිටින් පෙනෙන ස්වરૂපයමද ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නොවුනොත් බොහෝ අවස්ථාවල අපි ද්වේෂය, ඒ කියන්නේ මම අකමැති දේ, ශෝකය කියන්නේ ද්වේෂ මූලය. ඒතර ශෝකය මතු වුනහම ඒක මේ කරුණාව නිසා තමයි අනේ මට කඳුළුත් ආවස්දකට මට හරි කරුණාවක් ඇති වුණා ඒ දරුවා ගැන. එතකොට කරුණාව නිසා කඳුළු වෙන්න විදිහක් නැහැ. කරුණාව නිසා කම්පණයටපත් වෙලා මනසින් කඩා වැටෙන්නට විදිහක් නැහැ. කරුණාව නිසා අනිත් කෙනාගේ දුක තමන් භුක්ති විඳින්නට විදිහක් නැහැ. ඒ අනිත් කෙනාගේ දුක තමන් භුක්ති විඳිනවා එතන තියෙන්නේ සංවේදී බව. සිහියෙන් තොර බව. අරමුණෙහි ගිලිලා. එතකොට අනිත් කෙනාගේ අනිත් කෙනා සම්බන්ධ ගැටලුව පීඩාව අනිත් කෙනා විඳිනවා විතර නෙවෙයි තමනුත් ඒක භුක්ති විඳිනවා තමනුත් ඒකේ කොටස් කරුවයි කියලා. එතකොට ඒක තමන්ට වුණා වගේ දැනෙන්න ගන්නවා. ඒ නිසා කරුණාව කියන්නේ අනුන්ගේ දුක තමන්ට අරගෙන භුක්ති විඳින එකක් නෙවෙයි. කරුණාව කියලා කියන්නේ ඒ දුකෙන් කම්පණයටපත් වෙලා කඩා වැටෙන එකක් නෙවෙයි. කරුණාව කියන්නේ ඒකෙන් ශෝකයටපත් වෙන එක හඬන එකක් නෙවෙයි. කරුණාව කියන්නේ එක්කෙනෙකු දුකෙන් බේරන්න තව කෙනෙකුට පීඩා කරන එකක් නෙමෙයි. එහෙනම් මොකක්ද යම් කෙනෙකුගේ දුක පීඩාව දුරු කරන්න තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහවත් වීම. කායිකවද වාචසිකවද මානසිකවද තමන්ට ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමන් කැප වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න සූදානම්. සමහරලාට අවශ්‍ය තරම් කැප වෙන්න පරිසරය නැති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ශාක්‍ය ජනපදය විනාශ කරන්නට විදුඩබ කුමාරයා යනකොට වරක් දෙකක් තුනක් ඒක වැළැක්වුවා. හැබැයි හතරවෙනි අවස්ථාවේ උන්වහන්සේ නිහඬ වුණා. ඇයි උන්වහන්සේගේ කරුණාව නැතුව නෙමෙයි. හැබැයි ඒ කරුණාව පවත්වලා ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵලයක් ගන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒ තරමටම මේ අයගේ විනාශ වීමේ කර්ම වේගය ලං වෙලා විනෝඩම කුමාරයා විසින් ඒ විනාශය කරගෙන ඒ කර්මය සිදු කරගන්නට ඔහුගේ ඒ පැත්තෙන් සාධක සියල්ලක් උච්චතම අවස්ථාවට ඇවිල්ලා. එතකොට දැන් මේක ගිනි ගන්න එක නවත්තන්න බෑ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේට කරුණාව තිබුණා කියලා ඒ හේතුඵල සංසිද්ධිය තථාගතයන් වහන්සේට වළක්වන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද එහෙම මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම Tamanට ඕන හැටියට පාලනය කරන්න පුළුවන් කියන එක නෙමෙයි සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ භගවා කියන ගුණයෙහි පැහැදිලි කරනවා ඓශ්වර්ය භාග්ය. ඓශ්වර්ය භාග්ය කියලා කියන්නේ Taman සම්බන්ධවත්, අනුන් සම්බන්ධවත් නාම රූප ධර්මයන් පිළිබඳව ඉසුරුමත් බව. ඒ කියන්නේ ඒවා අවශ්‍ය විදිහට හැසිරවීමේ හැකියාව. මේ අවශ්‍ය විදිහට කියන්නේ මොකක්ද? අවශ්‍ය විදිහට කියන්නේ Tamanට අවශ්‍ය විදිහට නෙමෙයි. හේතුඵල ධර්ම නියමය මත යහපතක් වෙන හැටියට හසුරවන්නට පුළුවන්. ධම්ම නියාමය එතකොට හේතුඵල නියමය ඉක්මවා යන්නට බුදු කෙනෙකුටවත් බෑ. බුද්ධත්වයේ කියලා කියන්නේ හේතුඵල නියමය අවබෝධ කිරීම විනා ඒක අතික්‍රමණය කිරීම නෙමෙයි. හැබැයි බුදු කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ හේතුඵල නියමය තුල හේතු වෙනස් කරලා ඵලය වෙනස් කරන්න. ඒක බුදු කෙනෙකුට පමණක් නෙවෙයි අන් කෙනෙකුට තමන් දන්නා පමණින් පුළුවන්. හැබැයි සමස්තය කරන්න බෑ. අපි හිතමු විද්‍යාඥයෙක් හැටියට භෞතික විද්‍යාඥයෙක් හඳුනා ගන්නවා බීජ නියාමය. මේ බීජය මේ මෙන්න මේ ශක්තියෙන් මේ කොටසින් තමයි මේ తත්වය නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ඒ ගහක් ගහක් ලොකුවට හැදෙන ගහක් කුරුවට හදන්න ඕනේ. එතකොට ඒ කාලයකට පමණක් ගෙඩි හැදෙන ගහක් වර්ෂය පුරාම පළ දරන්න හදන්න ඕන. පොඩියට ගෙඩි හැදෙන ගහක් ලොකුවට ගෙඩි හැදෙන්න සලස්සන්න ඕන. මලක වර්ණය වෙනස් කරන්න ඕන. එතකොට ඒකේ මූලය මොකක්ද? ඒ බීජ නියාමය තුළ ඒකට බලපාන මූලික සාධකය හඳුනාගෙන ඒක වෙනස් කළාම අර ප්‍රතිඵලය වෙනස් වෙනවා. එතකොට දැන් මේ බීජ නියාමය වෙනස් කළා නෙමෙයි. බීජ නියාමය මත බීජ නියාමය අතික්‍රමණය කරන්න භෞතික විද්‍යාඥයට පුළුවන් කමක් නැහැ. ඒ තුල තමයි ඔහු ඒ හේතුව වෙනස් කළාම ඵලය වෙනස්ුනේ අර හේතුඵල නියමයේ මත. එතකොට අන්න ඒ එතකොට ඔහු භෞතික විද්‍යාඥයෙක් නිසා ඔහුට භෞතිකත්වය එහෙම වෙනස් කරන්න පුළුවන් වුණාට ඔහු මනස වෙනස් කිරීම පිළිබඳ දක්ෂ නැහැ. Tamanගේ මනස වෙනස් කරගන්න සමහර කෙනෙක් දක්ෂ වුණාට අනුත් අයගේ මනස වෙනස් කරන්න දක්ෂ නැහැ. එක් සාධකයක් වෙනස් කරන දක්ෂ වුණාට තව සාධකයක් වෙනස් කරන දක්ෂ නැහැ. හැබැයි සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ සමස්ත නාම රූප ධර්මයන්ම අවශ්‍ය විදිහට වෙනස් කරන්නට උන්වහන්සේ දක්ෂයි. ඒවා සියල්ල සම්බන්ධ ඉසුරුමත් බව පවත්වන්නට දක්ෂයි. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ හේතුඵල ධර්ම න්‍යාමයේ අතික්‍රමණය කරන්නට දක්ෂයි කියන එක නෙමෙයි. ධර්මතා වෙනයි ධර්ම වෙනයි. මම හිතන්නේ අපි පසුගිය සතියේත් කතා කළා ධර්මතාවය අපි කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි ඒක ඇතුලේ ධර්ම වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ මේ ධර්මතාවය හරියට හඳුනාගත්තොත් තමයි ඒක ඇතුලේ ධර්ම වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන එක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සමස්තය පිළිබඳව අවබෝධ කරගත් තථාගතයන් වහන්සේට නාම රූප ධර්ම පිළිබඳ ඉසුරුමත් බව පවත්වන්නට පුළුවන්. ඉසුරුමත් බව පවත්වනවා කියන එකෙන් අදහස් කරන්නේ ධර්මතා අතික්‍රමණය කරනවා කියන එක නෙමේ තමන්ට ඕන විදිය. මොකද තමන් කියලා කෙනෙක් මෙතන නැහැ. සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැනේ. පවතින හේතුඵල. ඒතර වඩා බලවත් හේතුව ඵලදරන. ඒතර ඒක වළක්වන්නට වෙනත් හේතුවක් මතු කරන්නට පුළුවන් නම් ඒක එතනදී මතු කරනවා. ඒක මතු කිරීමෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඵලයක් ගන්නට පුළුවන් නම් මතු කරනවා. එහෙන් ඵලයක් ගන්නට බැරි නම් නිහඬ වෙනවා. එහෙන් මතු කරන්නට බැරි මට්ටමට දැන් මේක උත්සන්න වෙලා නම් එතනදී නිහඬ වෙනව ඇරෙන්නට වෙන කරන දෙයක් නැහැ. ඒ නිසා පළවෙනි දෙවෙනි තුන්වෙනි අවස්ථාවල එක දිගටම නෙමෙයි. පළවෙනි අවස්ථාව වැළක්වුවාම කාලයක් ගිහින් තමයි ඊළඟට ආපහු අන් අයගේ කීමත් එක්කලා උසිගැන්වීමත් එක්කලා ඔහු නැවත ක්‍රියාත්මක වෙන්නේ චතුරංගනේ සේනාවත් අරගෙන යන. ඊට පස්සේ ඒකත් වැළක්වුවාම තවත් කාලයක් ගිහින් තමයි ආය ක්‍රියාත්මක. එතකොට පළමු දෙවෙනි තුන්වෙනි අවස්ථාවල කරුණාවෙන් ක්‍රියාත්මක වුණා කවුරු ගැනද? ශාක්‍යයන් ගැනත් විදුඩබ කුමාරයා ගැනත්. ශාක්‍යයන්ට මාර්ගඵල අවබෝධ කරන්න හැකියාව අවස්ථා තියන අයට තව අවස්ථාවක් අරන් දෙනවා. විනෝඩව කුමාරයා කරගන්නට යන මහා අපරාධයෙන් ඔහු වළක්වනවා. ඒතරේ දෙකම කරුණාවත් එක්කලා මහා කරුණාවත් එක්ක ක්‍රියාත්මක. හැබැයි ඒ කරුණාව ක්‍රියාත්මක කරලා ඒ අදාළ ප්‍රතිඵලය ගොඩනගන්නට අවකාශයක් නැතිනම් එතනදී ඒ කරුණාව පවත්තලා තේරුමක් නැහැ. එතකොට ඒ කරුණාව අර්ථ සම්පන්න නැහැ. ඒ බඳු තැනකදී තථාගතයන් වහන්සේ උපේක්ෂාව එතනදී ක්‍රියාත්මක කරනවා. එතකොට දැන් අපිට වෙන්නේ අපිට කරුණාව ඕන කොතනද උපේක්ෂාව ඕන කොතනද මෛත්‍රිය ඕන කොතනද කියලා අපිට තේරුම් ගන්න බැරි වෙන්නෙම ඇයි බොහෝ වෙලාවට අපිට තියෙන කරුණා මෛත්‍රියට වඩා අපේ ඕනෑකම මගේ ඕනෑකමේ විදිහට දේවල් වෙන්නට ඕන. එතකොට අපි අපි එරකට අත ගැහුවා නම් එහෙම මගේ ඥාතීන් නිසා ඒගොල්ලෝ බේරෙන්න ඕන. පළවෙනි වතාව, දෙවෙනි වතාව, තුන්වෙනි වතාව නෙවෙයි, හතර පස්වෙනි වතාව, දහ වතාවක් වුණත් අපි ඉදිරිපත් වෙවි ඒක වළක්වන්න උත්සාහ කරනවා. ඇයි මට ඕන වෙනවා මගේ ඥාති පිරිස බේරගන්න. එතන තියෙන්නේ මමත්වයෙන් ඊළඟට තමන්ගේ කියන හැඟීමෙන් ඇතිවෙච්ච බන්ධනයක් මම කැමති දේ කරන්න වෑයම් මම කැමති දේ කරන්න මම කියලා කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ. ඒ මම කියලා හිතාගත්තු පමණින් ලෝකේ නාම රූප ධර්ම අපට වසඟ වෙන්නෙත් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙන හේතුඵල රටාව දැකලා ඒ හේතුන් වෙනස් කරලා හසුරුවලා යහපත් ඵලයක් ගොඩනගන්න පුළුවන් තැනදී උන්වහන්සේ ක්‍රියාත්මක. ඒකයි භගවා ඓශ්වර්ය භාග්ය උන්වහන්සේ නාම රූප ධර්මයන් පිළිබඳ ඉසුරුමත් බවක් තියෙනවා. එතකොට නමුත් ඒකෙන් අදහස් කරන්නේ තථාගතයන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක නෙමෙයි උන්වහන්සේ ධර්මතාවයන්ට යට. උන්වහන්සේ සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. ඒ සියල්ල අවබෝධ කරනවා කියලා කියන්නේ උන්වහන්සේට ඕන හැටියට සියල්ල හසුරවනවා කියන එක නෙමෙයි. මොකද එතනත් කෙනෙක් නැහැ. එතන සත්වයක් නැහැ නේ, පුද්ගලයෙක් නැහැ නේ, ආත්මයක් නැහැ නේ. තථාගතයන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේත් නාම රූප ධර්ම ටිකක්. ඒතර ඒ ටික ක්‍රියාත්මක වෙන ස්වરૂපය. එතකොට එතන සතිය සම්පජඤ්ඤය ආදී ධර්ම බලවත් කරලා තියෙන නිසා සති පඤ්ඤා කියන මේ ඉන්ද්‍රිය ඒවයිතා ප්‍රබල කරලා තියෙන නිසා තථාගතයන් වහන්සේ සාංශාරික අධිමත ක්‍රියාත්මක වෙන්නේ ඒ මොහොතේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනාගෙන වඩා යහපත කරන්නට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක. ඒ නිසා බුදුවරේ ක්‍රියාත්මක වෙන හැටියට අනිත් අයට ක්‍රියාත්මක වෙන්නට බැරි බව අපි කොහොමත් අපි තේරුම් ගන්නට ඕන. නමුත් අපේ මට්ටමින් අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ සමහර තැනකදී දේවල් කරන්න බැරි වුණත් අපි බලහත්කාරයෙන් දඟලන්නේ ඇයි? ඒ කරුණාව නිසාද? එතන මට ඕන දේ කරන්නට තෘෂ්ණාවක් තියෙන්නට පුළුවන්. එතකොට මේ මේ කරුණාවේ වේශයෙන් රාගයත් මතුවෙනවා තෘෂ්ණාවත් මතුවෙනවා. අපේ මහානායක හාමුදුරුවෝ වංචක ධර්ම හා චිත්තපක්ලේශ ධර්ම පොතේ පැහැදිලි කරනවා කරුණාවේ වේශයෙන් වංචක රාගය කරුණාවේ වේශයෙන් වංචක ලෝභය ඊළඟට අර මුලින් කිව්වා වගේ කරුණාවේ වේශයෙන් වංචක ద్వේෂය ක්‍රියාත්මක වෙනවා. කරුණාවේ වේශයෙන් වංචක රාගය ක්‍රියාත්මක වෙන්නේ යම් පුද්ගලයෙකුට ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් පිළිබඳ ඒ කියන්නේ පුරුෂයෙකුට නම් ස්ත්‍රියක් පිළිබඳ ස්ත්‍රියකට නම් පුරුෂයෙක් පිළිබඳ එතකොට ටිකක් හැඩට රුවට සිත්ද ගන්නා සුළු ස්වභාවයෙන් ඉන්නවනම් එතකොට ඊබඳු පුද්ගලයා පිළිබඳව ඇතිවෙන හැඟීමක් උදව් කරන්නට ඕන අනේ පවුනේ අසරණයිනේ එතකොට බස් එකට ගොඩ වුණු සීට් එක දෙන්න ඕන එතකොට වැටෙන්න යනවා නම් සහාය වෙන්නට ඕන ගෙනියන බඩු මුට්ටු ටික වැටුණා නම් අපි එකතු කරලා දෙන්නට ඕන ඇවිද ගන්න අපහසු නම් ඇවිද ගන්න උදව් කරන්න ඕන ඉතින් මේක වරදක්ද බැලුම් බැලමට එක වරදක් නෙමෙයි අනුන්ට උදව් කිරීම. හැබැයි උදව් කරන්නේ මොන මානසික தත්ත්වයෙන්? බැලූ බැලමට ඒක පේනවා කරුණාව වගේ. නමුත් කරුණාව වගේ පෙනුනට එතන ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියලා නැවත නැවත පරීක්ෂා කරලා බලන්න. එතකොට හැමෝම එහෙම කරන්නේ රාගය නිසායි කියලා එහෙම අපට කියන්න බෑ. එහෙම චෝදනා කරන්න පුළුවන් කමක් ඒක සති සම්පජඤ්ඤයෙන් හැබැයි කරුණාවෙන් හැබැයි මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. දැන් යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. එතන තිබුණේ කරුණාවද, එතන තිබුණේ මෛත්‍රියද කොහොමද ප්‍රත්‍යවේක්ෂා කරන්නේ? අර අනෙකුත් කරුණොත් එක්කලා සංසන්දනය කර අර මෛත්‍රිය ගැන කිව්වා වගේ එතන තිබුණේ මෙත්තාව නම් ඒක සිද්ධ උනේ නැති වුනහම අපේ මනසට පීඩාවක් දැනෙන්නේ ඇයි? ඒතර මෙතන තිබුණේ කරුණාව නම් ඒ කරුණාව නිසා තව කෙනෙකුට පීඩා කරන්න හිතෙන්නේ ඇයි? දැන් සමහර වෙලාවට අපි දකිනවානේ අම්මා තාත්තා වයෝ වෘද්ධව අපි හිතමු මහපාරේ ගෙනත් දාලා ගිහින්. බස් වෝල්ට් එක ගෙනත් දාලා ගිහින්. එතකොට අපිට මුණ ගැහුනොත් කොහෙද කින්ද මන්ද කියලා අහලා ඊට පස්සේ මෙහෙමයි මේ දරුවෝ මේ මේ තැන්වල ඉන්නවා උසස් තැන්වල ඉන්නවා. නමුත් අපි මෙතනට ගෙනත් දැම්මා කියලා කිව්වොත් අපේ මනසට මොකද වෙන්නේ? ඒතර ගොඩක් දෙනෙකුට අර මව්පියෝ කෙරෙහි කරුණාවක් ඇති වෙනවා වගේ පෙනෙනවා. ඒකත් එක්කම අර දරුවෝ කෙරෙහි ලොකු නොමනාපයක්, ද්වේෂයක් ඇති වෙනවා. සමහරට සාප කරනවා. ඒතර කරුණාවෙන් සාප කරන්න විදිහක් නැහැනේ. ඒතර එතන මොකද්ද වෙන්නේ? අර මව්පියන් මේ ඉන්න తত্ত্বය දකින්න ඒක පිළිගන්න අපි කැමති නැහැ. ඒ අකමැති බව අකමැති ද්වේෂය කරුණාවේ වේශයෙන් ක්‍රියාත්මක. තවත් ওই වගේ අවස්ථාවක්නේ අපි හිතමු සතෙක් වාහනයකට අහු වෙලා පස්සගත දෙකම අහුවෙලා අපි හිතමු සුනකේ කියලා. ඊට පස්සේ ඌ ඇද ඇදා යනවා. ඊට පස්සේ තුවාල වෙනවා, කුණු වෙනවා, පණුව ගහනවා, මැස්සෝ හනවා. දැන් අසීමිතව මොහු දුක් විඳිනවා කියලා අපට පේනවා. දැන් සමහර කෙනෙක් යෝජනා කරනවා අනේ මේ බල්ලා කොච්චර දුක් විඳිනවද? ඒක මැරෙනවා නම් ඊට වඩා ශාන්තියක් උට මොනවා හරි කන දෙයකටවත් මිශ්‍ර කරලා දුන්නා නම් හරි. නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා නම් හරි. එහෙම කල්පනා කර. ඉතින් එහෙම කල්පනා කරලා එහෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට සත්වයකට මරණ බය කියන එක ඉතා ප්‍රබල කාරණා. ඒ කියන්නේ කොච්චර දුක් විඳත් සත්තු දුකෙන් මිදෙන්නට කැමතුවා නිසා මැරෙන්නට කැමති නෑ ප්‍රතඥ සත්වය. එතකොට දැන් ඌට අර තුවාල වෙලා කුණු වෙලා විඳින වේදනාවෙන් මුදවන්නට කියලා ඊට වඩා දුකක් අපි ඇති කරන්නට කල්පනා කරනවා. මොකක් නිසාද? අපිට හිතෙන්නේ ඒක කරුණාව වගේ. කරුණාව වගේ පෙනුනට එනඳු තැන්වල ඇති වෙන්නේ සැබෑ කරුණාවක් නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට අපි නැවත නැවත කල්පනා කරලා විමසලා බලන්න ඕන අපේ ඇති වෙන මනෝභාවය ඇත්තටම මොකක්ද කියලා. ඒක එකපාරට තේරෙන්නේ නැත්තම් ඒකෙන් අපේ මනසට කම්පනයක් ඇති වෙනවද? යම්කිසි වික්ෂිප්ත බවක් ඇතිවෙනවද? කඩා වැටෙනවද? දාහයක් ඇති වෙනවද? එහෙමනම් එතන කුසලයක් වෙන්නට බෑ. මොකද කුසලයෙන් ඉබඳු කම්පනයක්, දාහයක්, තීඩාවක් ඇති කරන්නට හේතුවක් නැහැ. ඊළඟට ඒ කරුණාව නිසා අපට ශෝකයක් මතුවෙනවද? හැඬීමක්, කඳුළු වැටෙනවද? එහෙම නැත්නම් තව කෙනෙකුට පීඩා කරන්නට හිතෙනවද? තව කෙනෙකුට පීඩා වුණත් කමක් නැහැ කියලා හිතෙනවා. එහෙමනම් එතන තියෙන්නේ කරුණාවද කියලා අපි යලි යලි විමසා බලනවා. මෙන්න මේ විදිහට මේ කරුණාව සම්බන්ධව කියවෙන වචන වලින් බොහෝ දෙනා වැරදි අදහස් ගන්නට පුළුවන්. පරදුක්ඛය ගැන කම්පාවන්නා වූ, පරදුක්ඛයට කැමති නොවන්නා වූ, පරදුක්ඛය නොයවසන්නා වූ මේ මේ වචන හුඟක් වරද්දවලා තේරුම් ගන්න පුළුවන්. ඒ ඔක්කොම ටික කියන්නේ මොකටද? මෙරමා දුකින් මුදවනු කැමති ආකාරයෙන් පවත්නාව. එතන මෙරමා කියන්නේ අනිත්‍යයි. අනිත් අයව දුකින් මුදවන්නට කැමති ආකාරයෙන් ක්‍රියාත්මක. ඒතකොට මේ කැමති ආකාරය කායිකව, වාචසිකව, මානසිකව එතනත්තත් තුළ සක්‍රිය වෙන්නට ඕනේ චේතන. එතකොට අන්න එහෙම කය, වචනය, සිත මෙහෙවන කුමක් සඳහාද මෙහෙවන අනිත් කෙනාගේ දුක පීඩාව අවම කරන්නට. ඒක නිකන් සිතුවිල්ලක් නෙමෙයි. සියලු සත්වෝ දුකින් මිදෙත්වා කියලා හිතලා පැත්තකටලා ඉන්න එක නෙමෙයි. අනිත් කෙනා දුකින් මුදවන්න ඇත්තටම කැප වෙනවා. අපි හිතමු දරුවෙක් ගගේ ගහගෙන යනවා නම් Tamanට පැනලා බේර ගන්න Tamanට පීනන්න බැරි වෙන්න පුළුවන්. ඒතර පීනන්න පුළුවන්ද බැරිද කියලා බලන්නේ නැතුව ගඟට පැනලා දරුවත් විනාශ වෙලා Tamanුත් විනාශ වෙනවා. එතන තියෙන අඥානයි. නෑ ඉතින් මට පීනන්න බෑ ඒ නිසා කරන්න දෙයක් නෑ කියලා නිහඬයි වෙලා ඉන්නවනේ එතන එතන තියෙන කරුණාවක් නැතිකම. එතන මොකද්ද කරන්න ඕනේ? Tamanට ඒක කරන්න බැරි නම් අනුතරමින් ඒක කරන්න යම් උත්සාහයක් Taman තුල අවංකව මතුවෙන්න ඕනේ. එහෙම අවංක උත්සාහයක් මතුවෙනවා නම් අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. අර කතාවට කියනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා අපිට යමක් කරන්න ඕන කියලා අවංක අදහසක් ඇති වෙනවනම් අපි ඕන තරම් ඒකට ක්‍රම හොයාගන්න. කොළඟ ඉන්න අයට කතා කරන්න, කෑ ගහලා කියන්න මොකක් හරි ක්‍රමයක් අපි ඒකට ඒ අවස්ථාවත් එක්කලා අපේ මනසට එන විදිහට අපි ක්‍රියාත්මක වෙනවා. හැබෑවට මේ ඕනකම තියෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕන අන් අය දුකින් මුදවන ආකාරයෙන් ඇති වෙන මානසික උත්සාහය. එතකොට ඒක තමයි කරුණාව කියන්නේ. එතකොට මේක බොහෝ දෙනා වරදවා ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණ ගැන නැවත නැවත සිතලා කල්පනා කරලා තේරුම් ගන්න ඕන කියලා මහානායක හඳු කියන්නේ. ඒ වගේම උන්වහන්සේ මෙතන තවත් විශේෂ කාරණයක් දක්වනවා. ස්කන්ධ විභාගයේදී කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයට බෙදනකොට කරුණාව අයිති වෙන්නේ සංස්කාර ස්කන්ධයට. ශෝකය අයිති වෙන්නේ වේදනා ස්කන්ධයට. උන්වහන්සේ එතකොට ශෝකය ගැන එතන විශේෂයෙන් අවධාරණය කරනවා. ශෝකය කරුණාව නෙමෙයි කියන බව පැහැදිලි කරන්න ස්කන්ධ බෙදීමේදී ශෝකය වේදනා ස්කන්ධයට කරුණාව සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙනවා. එතකොට මේ විදිහට එක් එක් පැතිවලින් සංසන්දනය කර කර විමස විමසා බැලුවොත් තමයි අපිට වැටහෙන්නේ මේක කරුණාව නෙමෙයි මේ මෙතන ඇති උනේ එක්තරා වංචක ධර්මයක් කියන එක. ඊළඟට මුදිතාව. පරසම්පත්තිය දක්නා වූද අසන්නා වූද සත්පුරුෂයන්ගේ සිත්ති ඇතිවන්නා වූ එයට සතුටු වන්නා වූ අනුකූල වන්නා වූ ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්ෂ වූ ස්වභාවයේ මුදිතාවේ සතුට යන වචනේ බොහෝ සෙයින් ප්‍රීතිය යන අර්ථය දීමට යෙදෙන වචනයකි. සතුට වන ස්වභාවයේ මුදිතාවයයි කී කල්හි මුදිතාව ප්‍රීතිය හා අවුල් විය හැකියි. ප්‍රීතිය හා මුදිතාව වෙනුවෙන් වූ ලක්ෂණ ඇති ධර්ම දෙකකි. සමහර විට ඒ දෙක එක සිතේමද පහළ වේ. එකල වෙන වශයෙන් තේරුම් ගැනීමට ඉතා දුෂ්කරයි. තමාගේ ඥාති මිත්‍රාදීන්ගේ සම්පත්තිය දක්නා තැනැත්තන් හට සමහර විට පහසයයි කියනු ලබන ලෝභ සහගතෝ ප්‍රීතිය මුදිතා රූපයෙන් පහළ වේ. ඒ මුදිතාව වඩන්න උන්ට විපතකි. එතකොට දැන් මේ මුදිතාව කියන ධර්මයත් ඊටාම සූක්ෂමයි තේරුම් ගන්න පහසු නෑ බොහෝ කොට වංචක ධර්මයන් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මොකද්ද මුදිතාව කියලා කියන්නේ? අනුන්ගේ සම්පත ගැන අහනකොට දකිනකොට ඒ ගැන අවංකවම සතුටු වෙන ගතිය. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි අනුන්ගේ සම්පත ගැන අහනකොට රුස්සන් නැති දරන්න බැරි ගතිය. ඒකට කියනවා ඊර්ෂ්‍යාවයි. එතකොට ඊර්ෂ්‍යාව ද්වේෂ මූලිකවයි ඇති මුදිතාව ඒකට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම. එතකොට මුදිතාවෙන් කරන්නේ අනිත් කෙනාගේ සම්පත ගැන අහනකොට දකිනකොට ඒ ගැන අවංකවම සතුට වෙන ගතිය. දැන් සම්පත් පිළිබඳව අවංකව සතුට වෙනවා කිව්වහම ඒක සෝමනස්සය ප්‍රීතිය කියන කාරණයක් එක්කලා වරදවා ගන්නට පුළුවන් කියලායි නායක හඳුරු මෙතන පැහැදිලි කරන්නේ. එතකොට ඒක ප්‍රීතිය කියලා ගත්තොත් ඒ ප්‍රීතිය ප්‍රීතිචෛතසිකේ ප්‍රකීර්ණක චෛතසික. ඒක කුසලයේත් තියෙනවා අකුසලයේත් තියෙනවා. එතකොට ඒක ප්‍රීතියයි කියලා ගත්තාම මේ ප්‍රීති වෙන්නේ කුසල මානසිකත්වයකින්ද අකුසල මානසික. අකුසල මානසිකත්වය කියලා කියන්නේ ලෝභයෙන් ප්‍රීතිය ඇති වෙනවා. Taman කැමති දේ වෙනකොට. තමන්ගේ ඥාතියෙකුට හරියනකොට තමන්ගේ මිත්‍රයෙකුට හරියනකොට තමන්ගේ ගෙදර කෙනෙකුට හරියනකොට අපිට ඒකට අවංක සතුටක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ඇති වෙන්නේ මුදිතාවද? ඉතින් අනුන්ට කෙසේ වෙතත් තමන්ගේ කෙනෙකුට හරි හරියනකොට ඒ ගැන සතුටු වෙන එක ගැන අපිට සමාජමය වශයෙන් ගත්තොත් ඒකටත් විරුද්ධ වෙන්නේ නැතුව ඒක ගැනවත් සතුටු වෙන්න පුළුවන් බව සමාජයේ පැවැත්මට හොඳ සාධකයක් කියලා අපිට ගන්න පුළුවන්. නමුත් අපට මේ සමාජයේ පැවැත්ම කියන කතාවට එහා ගිය මේ චෛසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වනේ අපි හඳුනා ගන්නට උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඉතින් ලෝභයෙන් ක්‍රියාත්මක වීමෙන් උත් සමාජයට යහපතක් වෙන අවස්ථා තියෙනවානේ. දැන් විවාහ සංස්ථාවක් පවත්වනකොට සරාගී මනසින් අමුසමයන් හැටියට ඕනෝන් එකට බන්ධනය සෙනෙහස ඊට පස්සේ මව්පියෝ දරුවන්ට තියෙන සෙනෙහස ඉතින් මේවා සමාජයේ පැවැත්මට අවශ්‍යයි. ඉතින් අවශ්‍යයි කියලා අපි ඒක දිහා බලලා ආ මේක හොඳ දෙයක් කියලා අපි සමාජමය වශයෙන් කතා කළාට අපි චෛතසික විග්‍රහයේදී අපි දකිනවා රාගසිත, ලෝභසිත කියලා කියන එක ඒක කුසල් සිතක් නෙමෙයි ඒක අකුසල් සිතක් හැටියට. එතකොට අන්න ඒ වගේ තව කෙනෙකුට යමක් ලැබෙනකොට ප්‍රීති වෙනවයි කියන එක සතුටු වෙනවයි කියන එක අපරාධයක් නෙමෙයි. නමුත් ඒ සතුට කියන එක මුදිතාව නොවේ නම් ඒක ප්‍රීති චෛතසිකේ නම් ඒක ඇති උනේ ලෝභ මූලිකවද එහෙම නැත්නම් ප්‍රඥා මූලිකවද කියලා අපි යලි යලි විමසා බලන්නට ඕන. ඉතින් ඒකත් අර මෛත්‍රිය කරුණාව ගැන කිව්වා වගේ ඒ පැත්තට මේ පැත්තට පෙරලා පෙරලා බලන්නට ඕන මේ මොකක්ද ඇති වෙන්නේ කියලා. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් ඒ තමන්ගේ අය ගැන ඇති වෙන සතුට වගේම සමහර වෙලාවට අපට අනිත් අයට දේවල් ලැබෙනකොටත් සතුටක් ඇති වෙන්නට පුළුවන් මුදිතාවට පරිබාහිර. ඒ මොකද දැන් සමහර වෙලාවට අපි දකිනවා දැන් අපි හිතමුකෝ ක්‍රීඩාවක් නරඹනවා අපි කියලා. ක්‍රිකට් හරි වෙන මොනවා හරි තව ක්‍රීඩාවක් අපි බලනකොට අපිට කිසිදු සම්බන්ධයක් නැහැ දෙපාර්ශ්වයෙන්. ලංකාවේ පිරිසකුයි තව පිරිසකුයි සෙල්ලම් කරනවා නැති ලංකාවේ අය අපේ අය කියන අදහසවත් එනවනේ. අපි හිතමු වෙනම රටවල් දෙකක් ක්‍රීඩා කරනවා. දැන් ක්‍රීඩා කරනකොට ටිකක් වෙලා අපි ඒක බලන්න පටන් ගත්ත ගමන් අපට කිසිදු සම්බන්ධයක් නැහැ. හැබැයි එක පැත්තක් අපි මනසින් ගන්නවා. ඊට පස්සේ ඒ පැත්ත දිනනවා නම් අනිත් පැත්ත පරදිනවා නම් අපි කැමති. එතකොට දැන් ඒ එක පැත්තක් දිනනකොට ජයග්‍රහණය ලැබෙනකොට ඇයි අපි කැමති එතකොට ඒ අයගේ ජයග්‍රහණයේදී සතුටු වෙන ස්වභාවයක් එතන තියෙනවා. එතකොට මේ මුදිතාව එහෙනම් ඇයිද අනිත් පැත්ත පරාජය වෙනවට අපි අපි කැමති වෙන්නේ? එතකොට මේ විදිහට සංසන්දනය කර කර බලන්නට ඕන ඇත්තට මෙතන තියෙන මනෝභාවය පිරිසිදු මනෝභාවයක්ද කියලා. ඉතින් සැබෑවට මුදිතාවයි කියන තැනදී Tamanට කිසිදු සම්බන්ධයක් ඇද්ද නැද්ද කියන කතාව පිළිබඳව නෙමේ අර මනුස්ස ධර්මයේ මූලික කොටගෙන ඇත්තට මේ මෙත්තා කරුණා මුදිතා මේ ගුණාංග මතුවෙන්නේ මනුස්ස ධර්මයේ පාදකට. මොකද්ද මනුස්ස ධර්මය කියන්නේ? මා පමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මම සහාය වෙන්න ඕන කැප වෙන්න. එතකොට ඒ ඒ චින්තනයත් එක්ක තමයි අර කරුණාව, මෛත්‍රිය, මුදිතා එතකොට එතනදී මේ අපේ අයද අනුන්ගේ අයද මිනිස්සෙක්ද සතෙක්ද සිංහලද වෙන જાතියක්ද බෞද්ධද වෙන ආගම ඒක අදාළ නැහැ. මට මතකයි ඒ වගේ එක් අවස්ථාවක මම හිතනවා ඒක මුදිතාවයි කියලා එක් අවස්ථාවක ඩුබායි රාජ්‍යයේ ධර්ම දේශනා වලට ගිය අවස්ථාවක අපි වාහනයෙන්ම එක් කරගෙන ගියා මට මතක හැටියට සාජා නගරයට. එතකොට ඒ නගරයට ඇතුල් වෙනකොට මාව වාහන එකතු කරගෙන ගිය ඒ මහත්මයා සිහිපත් කළා හාමුදුරනේ මේ නගරය මුස්ලිම් අයගේ සංස්කෘතික නගරයක් හැටියටයි සැලකෙන්නේ අර ඩුබායි වල වගේ මහා ඉහළට තරඟකාරීව ගොඩනැගිලි ඉදිකිරීම ආදිය මෙහි දකින්නට නැහැ මේක මුස්ලිම් අයගේ සංස්කෘතියට ගැළපෙන විදිහට ඒ අය මේක නඩත්තු කරගෙන යන්නේ කියලා කිව්වා. ඉතින් මම එතකොට අර වාහනේ වීදුරුවෙන් එළිය බැලුවා. එළිය බලනකොට මම දැක්කා අපි පාලමකින් එහා පැත්තට ගියේ. පාලමේ ඇඳි අර විදුලි පහන් කණු පවා නිර්මාණය කරලා තියෙන්නේ මුස්ලිම් අයගේ සංස්කෘතියට අදාළ කලා නිර්මාණවලින්. ගොඩනැගිලි දිහා බැලුවහමත් එහෙම. ඉතින් ඒ ටික ඔක්කොම මට දකිනකොට ඉතාම සෞම්‍ය විදිහේ සතුටක් මනසට දැනෙන්න ගත්තා. කොච්චර වටිනවද යම්කිසි ජාතියක් යම්කිසි රටක් යම්කිසි නගරයක් ඒ විදිහට අර Tamanට අනන්‍ය දේත් එක්කලා තව කෙනෙකුට හානියක් නොවි එතකොට තමන්ගේ කියන අනන්‍ය සංස්කෘතියක් තුල අනන්‍ය කලාවක් තුල එහෙම එකමුතුව ඉන්නකොට ඒක කොච්චර වටිනවද කියලා මට හරි සෞම්‍ය සතුටක් මනසට දැනෙනවා. එතකොට මේ මුස්ලිම් අයත් එක්කලා අපේ කිසි සම්බන්ධයක් තියෙන නිසාවත් අපේ අය නිසාවත් ඒ මොකක්වත් නිසා නෙමෙයි. එතකොට ඒ රටේ ඉන්නේ කවුද කියලා ඒ නගරේ ඉන්නේ කවුද කියලා අපි දන්නේවත් නැහැ. එතකොට ඒ අය හොඳ අයද නරක අයද කියලා අපි දන්නේත් නැහැ. ඒ මොකක්වත් අපි අපි දන්නේ නැහැ. හැබැයි යම්කිසි රටක්, යම්කිසි නගරයක්, යම් ජාතියක්, යම් ආගමික කොටාශයක් එහෙම අර එක වගේ හිතන්න, එක වගේ කල්පනා කරන්න, තමන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන එහෙම ජීවත් වෙනකොට කොච්චර වටිනවද කියලා එහෙම හැඟීමක් ආවිත මම හිතනවා ඒ ඇති වෙච්ච එක මුදිතාවයි කියලා. නැවත නැවත මම විවිධ පැති වලින් පරීක්ෂා කරලා බැලුවා. ඉතින් ඒකට ප්‍රතිවිරෝධතාවයක් මේ මේ මෙතන දුර්වලයි කියලා එහෙම මට දැනෙච්ච දෙයක් දැනෙච්ච දෙයක් තිබුණා. ඉතින් තව තව අපේ මනස වැඩෙනකොට නෑ එතන තිබුණෙත් මුදිතාව නෙමෙයි කියලා වැටහිද දන්නේ නෑ. ඉතින් එහෙම එහෙම හොයලා බලනකොට එහෙම තිබුණොත් ඒ අඩුව අපි හදා ගන්නට ඕන. ඉතින් දැනට අපිට හිතන හැටියට ඒ විදිහට මුදිතාවයි කියලා හඳුනා ගත හැකි එක්තරා සෞම්‍ය ක්‍රියාශීලී අපට කිසිදු සම්බන්ධයක් නැති ජන කොට්ටාසයක් සම්බන්ධව ඒ අයගේ සුවය පහසුව එකමුතුකම තමන්ගේ අනන්‍යතා අනුව පැවතීම ඒ ඒ පෞරුෂය ඒ අභිමානය ඉතින් ඒ ටික දකිනකොට කිසිම සම්බන්ධතාවයක් නැතිව මනසේ යම් සෞම්‍ය සතුටක් ඒක මේ උද්දාමයටපත් වීමකුත් නෙමෙයි ඒ අය ගැන දැන හැඳිනීමක් ඇතුවත් නෙමෙයි. අපේ ඇයට මෙහෙම වුණා අරගොල්ලන්ට මෙහෙම වුණා කියලාත් නෙමෙයි. ඒකට මොකුත් නැතුව එක්තරා මධ්‍යස්ත සතුටක් ওই විදිහෙන් මනසේ ඇති වුණා. එතකොට අන්න ඒ විදිහට අපි උත්සාහ කරන්නට ඕන අපේ මනසේ ඇතිවන ඒ බඳු මනෝභාවයන් පරීක්ෂා කරන්නට විමසා බලන්නට. එහෙන් පරීක්ෂා කරන විමසන තරමට තමයි අපට අනන්‍ය ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. අපි නිතරම කියනවා මේ නාම රූප ධර්මයන් පිළිබඳව අපට පටලැවිලි ඇති වෙන්නේ විශේෂයෙන් අකුසලය කුසලය හැටියට පෙනී හිටිනේ වංචක ධර්ම හැටියට අපේ සිත රවට්ටන්නේ මොකක් නිසාද? ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. අකුසලය ක්‍රියාත්මක වෙනකොටම එය මෝහ මූලිකයි. එතකොට මේ මෝහ මූලික ගතිය නිසා අපේ මනසේ එහි යථා ස්වභාවය ප්‍රකට නොවන ගතිය. එතකොට ඇත්ත පේන්නේ හරි දේ පේන්නේ අඳුරු කරන වසන ගතියක් අකුසල් සිත්ෙහිම තියෙනවා මොකද ඒකේ මෝහය තියෙන නිසා. ඒ නිසාත් අපට ඇත්ත නැත්ත පේන්නේ අකුසල් සිත මතුවෙන. දෙවැනි කාරණේ තමයි මේ කුසල අකුසල ධර්මයන් පිළිබඳව අපි සිහි කල්පනාවෙන් පරීක්ෂා කරලා බලලා ඒවාෙහි අනන්‍ය ලක්ෂණ හරියට හඳුනාගෙන නැහැ. මේ අනන්‍ය ලක්ෂණ හඳුනාගත්තා නම් මේක කුසලයක් නෙමෙයි. මේක අකුසලයක්. මේක අකුසලයක් නෙමෙයි. මේක කුසලයක් කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට තවත් ඉතින් ප්‍රධාන වශයෙන් අපට හේතු වෙනවා ඒ මොහොතේ අපි සති සම්පජඤ්ඤයෙන් ඒ පිළිබඳව විමසා නොබැලීම. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් අකුසලයේ මතුවෙනකොට එහි මෝහ සහගත බව අපට වෙනස් කරන්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඒක අකුසලය කියන්නේම මෝහ මූලිකයි. ද්වේෂයත් එක්කවත්, ලෝභයත් එක්කවත් මෝහය ඒක ඇතුලේ අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා අකුසලයේ මෝහ මූලික බව අපට පාලනය කරන්න බෑ. හැබැයි අපට පුළුවන් සති සම්පජඤ්ඤය අවදි කරගෙන මේ කුසල අකුසල ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ විමසා බැලීමට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අන්නේ ප්‍රයත්නය තුළ තමයි අපිට මේ ධර්මයන් හරියට හඳුනා ගන්නට අනන්‍ය ලක්ෂණ තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට මහානායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන මේ ධර්මයෝ මෙතෙක් සත්වයන් කෙරෙහි පැවැත්තිය යුත්තාහුය ඉන් ඔබ්බට නොගෙන යා යුක්තා හොයයි කියා පැවැත්විය යුතු සත්වයන්ගේ ප්‍රමාණයක් නැත්තේය. ප්‍රමාණයක් හෙවත් ගණනක් නැත්තා වූ පරිච්ඡේදයක් නැත්තා වූ සත්වයන් කෙරෙහි පවත්නා බැවින් ඒ ධර්මය අප්‍රමාණ්‍ය නම් වෙති. ද්වේෂපාක්ෂික ක්ලේශයන්ට ප්‍රතිපක්ෂ වූ ධර්මයන් පවත්නා වූ තැනැත්තාගේ సంతානෙහි ද්වේෂපාක්ෂික ක්ලේශයෝ බැහැර වෙති. එබැවින් මෙත්තාදිය වඩන්නා වූ පුද්ගලයෝ සෞම්‍ය සිත් ඇත්තෝය. මෙත්තාදිය කියලා කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ධර්මයන් වඩන අය සෞම්‍ය සිත් ඇත්තෝය. බ්‍රහ්ම යනු ද උත්තමාර්ථය දෙන වචනයකි. සෞම්‍ය සිත් ඇති බැවින් බ්‍රහ්ම වූ පුද්ගලයන්ගේ විහාරයෝ යන අර්ථයෙන් ඒ ධර්මයන් සතර දෙන බ්‍රහ්ම විහාර නමුදු වෙති. එතකොට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම අප්‍රමාණ්‍ය ධර්ම හැටියටත් හඳුන්වනවා. ඒ වගේම ඒවා බ්‍රහ්ම විහාර ධර්ම හැටියටත් හඳුන්වනවා. ඇයි ඒවා උත්තම පුද්ගලයන්ගේ හැසිරීම සෞම්‍ය මනසක් ඇති සත්පුරුෂයන්ගේ පැවතුම් කියන අර්ථය. අප්‍රමාණ්‍ය සතරක් තිබියදී මේ චෛසික කතාවෙහි දෙකක් පමණක් දැක්වෙන්නේ අදෝෂය ගැනීමෙන් මෙත්තාවද තත්‍රමජ්‍යත්තතාව ගැනීමෙන් උපේක්ෂාවද ගන්නා ලද බැවිනි. තවද ප්‍රඥා චෛසිකයේ අමෝහනාමයෙන් දක්වන ලද. එතකොට අද්වේෂ කියලා මෛත්‍රී චෛතසිකය දැක්වුවා. තත්ත්මජ්ජතතා කියලා උපේක්ඛා චෛතසිකය දැක්වුවා. ඒ වගේම ඇත්තටම ප්‍රඥා චෛතසිකය කතා කරන්න ඕන මෙතනට. මොකද ප්‍රඥා චෛතසිකය සෝබන සාධාරණ චෛතසිකයක් නොමේ සෝබන චෛසිකයක් අසාධාරණ චෛසිකයක්. ඒ කියන්නේ හැම සෝබන සිතකම හැම කුසල් සිතකම යෙදෙන්න. ඒ නිසා චෛසික කතාවේදී මේ මෙත්තා කරුණා දක්වලා ඊට පස්සේ තමයි ප්‍රඥා චෛසිකය පැහැදිලි කරන්නේ. නමුත් මහානායක හඳුරෝ ඒක සෝබන සාධාරණ චෛතසික අතරෙම අලෝභ අද්වේෂ දෙක කතා කරන තැනම ඒක කතා කළා අන් අයගේ පහසුව සඳහා. ඉතින් ඒ නිසා එතන ප්‍රඥා චෛසිකය ගත්තේ අමෝහ කියන නාමයෙන්. එතකොට අද්වේෂ කියන නාමයෙන් මෙත්තාව ගැන කතා කළා. තත්ත්මජ්ජත්තතා කියන නාමයෙන් උපේක්ඛාව කතා කළා. අමෝහ කියන නාමයෙන් ප්‍රඥාව කතා කළා. එතකොට සම්පූර්ණ චෛසික 52 එතනින් සම්පූර්ණ වෙනවා. එතකොට චෛසික 52 හැටියට අපි කතා කළේ අකුසල චෛතසික මූලිකම අපි කතා කළා සබ්බචිත්ත සාධාරණ චෛසික. ඒ කියන්නේ කුසල් අකුසල් විපාක ක්‍රියා කියන සෑම සිතකටම පොදු පොදුයේ යෙදෙන අනිවාර්යෙන් යෙදෙන චෛසික හතක් තියෙනවා. ඒවා සබ්බචිත්ත සාධාරණ චෛසික. ඊට පස්සේ ප්‍රකීර්ණක කියලා අපි චෛසික හයක් ගැන කතා කරා. ප්‍රකීර්ණ කියලා කියන්නේ කුසල් අකුසල් දෙපැත්තෙම බහුලව යෙදෙන අවස්ථාවයි. ඒවා කතා කළා ප්‍රකීර්ණක චෛසිකයි. ඊළඟට අකුසල චෛතසික 12ක් කතා කළා. ඊළඟට කුසල චෛතසික 25ක් කතා කළා. ඒ 25න් 19ක්ම කුසල සාධාරණ, ඒ කියන්නේ සෝබන සාධාරණ. ඊතුරු ඒවා සෝබන සිත්වල කුසල් සිත්වල යෙදෙනවා. නමුත් හැම සිතකම නෙමේ වෙන වෙන සිත්. මේ විදිහට තමයි අපි චෛතසික 52 කතා කරලා එතකොට අදිරියට නිම වෙනවා. ඊළඟ දවසේ අපි අවස්ථාව ලැබෙන හැටියට ආරම්භ කරන්නේ රූප කාණ්ඩය පිළිබඳ 820 රූප පැහැදිලි කිරීම සම්බන්ධව. හොඳයි එහෙනම් අද දවසට අපි ධර්ම දේශනාව නිම කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.